දරුවන් සරණයි සියලු දෙනාටම අද දවසේ සෙනසුරාදා ධර්ම සාකච්ඡාවට සම්බන්ධ වෙන ගෞරවනීය ස්වාමීන් වහන්සේලා මෙහිණින් වහන්සේලා සහ වෙනත් ඔබ හැම දෙනාටම රත්නත්‍රය ආශිර්වාදේ ප්‍රාර්ථනා කරමින් අදට નિયમિત මාතෘකාව ආරම්භ කරන්නට සූදානම් වෙන්නේ අපි පසුගිය සතියේ සෝබන චෛතසික වල ප්‍රඥා චෛතසිකය පිළිබඳව සාකච්ඡා කරලා ඒ කොටස නිමාවටපත් කළා. අපි එහිදී සිහිපත් කළා අපි මුල් මුලින් කතා කරගෙන ආවේ සෝබන සාධාරණ චෛතසික පිළිබඳව. ඒතර සෝබන චෛතසික සියල්ලක්ම තියෙනවා ඒ කියන්නේ කුසල් සිත්වල යෙදෙන චෛතසික ඔක්කොම 25ක් තියෙනවා. ඒ 25න් 19ක් සෝබන සාධාරණ චෛතසික. ඒතර ඒ සෝබන සාධාරණ චෛතසික වලට ඇතුළත් නොවන සෝබන චෛතසිකයක් තමයි ප්‍රඥා චෛතසිකය. ඒ මොකද සෑම කුසල් සිතකම අනිවාර්යෙන් යෙදෙන්නේ නැහැ ප්‍රඥා චෛතසිකය. කුසල් සිත්වල පමණයි යෙදෙන්නේ. නමුත් සෑම කුසල් සිතකම නෙමෙයි. ඥාන සංප්‍රයුක්ත කුසල් සිත්වල පමණයි. නමුත් අලෝභ අද්වේෂ කියන කුසල චෛතසික දෙක සමගම අමෝහය කියන කුසල චෛතසිකත් කතා කළාම අවබෝධ කරගන්න අයට ඒක වඩා පහසු නිසා රේරුකාණේ මහානායක හඳුරෝ අභිධර්මයේ මූලික කරුණු ග්‍රන්ථයේ ප්‍රඥා චෛතසිකයත් එහිම පැහැදිලි කරලා තියෙනවා. එතකොට ඒ පිළිබඳ සාකච්ඡාව අපි ගිය සතියේදී නිම කරන්නට යෙදුණා. අද දවසේ නැවත අපි මේ කතා කරන්න සූදානම් වෙන්නේ ඒ සෝබන චෛතසිකවල සෝබන සාධාරණ ඉතිරි චෛතසික ටික පිළිබඳව. ඒතර අලෝභය, අද්වේෂය දක්වා සෝබන සාධාරණ චෛතසික එතනින් එහාට ඉතිරි සෝබන සාධාරණ චෛතසික ගැන තමයි අද අපි කතා බහ ආරම්භ කරන්නේ. එතකොට ඊළඟ සෝබන සාධාරණ චෛතසිකය తත්‍ර මජ්ජත්තත. తත්‍ර මජ්ජත්තතාව කියලා කියන්නේ මේ චිත්තචෛතසික ධර්මයන්ගේ මධ්‍යස්ථතාවය සමතාවය ඇති කරන ගුණය. එතකොට ඒ චෛතසික ධර්මයෙන් තමයි චිත්ත චෛතසික ධර්මයන් යම්කිසි එක් කාර්යයක නිරත වෙනකොට ඒ කියන්නේ සිතෙන් සහ චෛතසික ධර්ම වලින් සියල්ලකගෙන්ම එක කරුණක් තමයි එක ක්‍රියාවක් තමයි සිද්ධ කරන්නේ. ඒ කුප්පාද, නිරෝධාච, ඒකාලම්බන වත්තුප. එකම අරමුණක් අරමුණු කොටගෙන තමයි සිතත් චෛතසික ධර්මත් හටගන්නේ. ඊළඟට එකටම තමයි නිරුද්ධ වෙන්නේ. එකවරම හටගන්නවා, එකටම නිරුද්ධ වෙනවා. ඒකාලම්බන එකම අරමුණක් අරමුණු කරනවා. ඒ වගේම එකම වස්තුවක චක්කු, සෝත, ගාන, જીවහා ආදි වශයෙන් යම්කිසි ద్వාරයක නම් හටගන්නේ සිත, ඒ ద్వාරයෙහිම තමයි චෛතසික ධර්මත් හටගන්නේ. වෙන්ව නොවේ. එතකොට මේ විදිහට එකටම හටගන්න. මේ චිත්තචෛතසික ධර්මයන්හි සමතාවය ඇති කරන චෛතසිකේ තමයි මේ తත්‍ර මජ්ජත්තාවය කියලා හඳුන්වන්නේ. ඒක ටිකක් තේරුම් ගැනීම දුෂ්කර චෛතසික ධර්මයක්. අපි ඒක මහානායක හඳුරු පැහැදිලි කරන ආකාරය ඉස්සෙල්ලා විග්‍රහ කරගෙන ඉමු. චිත්ත චෛතසිකයෝ ඒ ඒ කෘත්‍යයන් සිදු කරමින් සමූහ වශයෙන් උපදින්නෝය. එකිනෙකින් වෙන් නොකල හැකිසේ බැඳී උපදනා වූ ධර්ම රාශියක් ඇති සෑම ධර්මයකටම වෙන්වෙන් කෘත්‍යයක්ද ඇත්තේය. සියල්ලම එක්වීමෙන් සිදුවන ਸਰව සාධාරණ කෘත්‍යයක්ද ඇත්තේය. මිනිසුන් සමූහයක් එක්වී ගයක් සාධන කල්හි ගල්ගෙන ඒම බදාම ඇනීම, ගල් බැඳීම යනාදී කෘත්‍යයන් ඒ ඒ අය විසින් වෙන වෙනම කරනු ලැබේ. සෑම දිනම කරන ක්‍රියා සියල්ලේ එක්වීමෙන් ගියතනීම නැමැති ක්‍රියාව වේ. එමෙන් චිත්තචෛසික පිණ්ඩයක ඇති ධර්මයන් විසින් වෙන්වෙන් වශයෙන් සිදු කරන කෘත්‍ය රාශියක්ද ඇත්තේ. සමූහයටම අයත් වූ ප්‍රධාන කෘත්‍යයක්ද ඇත්තේ. සාමූහික කෘත්‍ය නම් දීම් ගැනීම් ආදියේ දෙදෙනෙකු විසින් එක්ව බරක් ඔසවාගෙන යාමේදී ඒ දෙදෙනාගෙන් එකකු වේගයෙන් යන්නටත් එකකු සෙමින් යන්නටත් සූදානම් වුවහොත් ඔවුන් දෙදෙනාට ඒ බර ගෙන යා හැකි නොවන්නේ. එය ගෙන යා හැකි වීමට නම් දෙදෙනා විසින්ම සමව ගමන් කළ යුතුය. එමෙන්ම එක් සාමූහික ක්‍රියාවක් සිදු කිරීම වශයෙන් පහළවන්නා වූ චිත්තචෛසික පින්ඩයක තම තමා විසින් වෙන වශයෙන් සිදු කරන ක්‍රියාවන්ගේ වේග සමත්වයක් තිබිය යුතුය. සිදු කරන ප්‍රධාන කෘත්‍යයට ගැළපෙන පරිදි ධර්මයන්ගේ වේග සමත්වය නොහොත් වේගයන් සම කරන ධර්මය తත්‍රමජ්ජතතාවයි. ධර්මයන්ගේ සමත්වය සෝබන සිත්වල පමණක් නොව අශෝබන සිත්වලද තිබිය යුතුය. එහෙත් తත්‍රමජ්ජතතා චෛතසික අශෝභන සිත්වල ලැබෙන බවක් දක්වා නැත. එබැවින් මෙය තේරුම් ගැනීමට දුෂ්කර තැනකි. මේ චෛතසික ධර්මය ධම්මසංගිනිය උද්ධරණය කොට දක්වා නැත. මේ යේවාපනක වශයෙන් දේශිත චෛතසිකයකි. එතකොට දැන් ධම්මසංගිනී කියන අභිධර්ම ග්‍රන්ථයේහි මේ කරුණු පැහැදිලි කරනකොට වෙනම වෙන්කොට මතු කරලා විශේෂ ಗುಣ දක්වලා නැති ඊතා සියුම් චෛතසිකයක් හැටියට තමයි මහානායක හඳුරෝ මේ తත්‍ර මජ්ජත්තතාව කියන චෛතසිකේ දක්වන්නේ. එතකොට ඒකෙදි පැහැදිලි කරන්නේ එක සිතකින් කරන කෘත්‍යයක් තියෙනවා. ඒ වගේම ඒ සිත් සමූහය එකතු වෙලා එකම කෘත්‍යයක් සිද්ධ කරන අවස්ථා තියෙනවා. දැන් එක සිතකින් කරන කෘත්‍යය කියලා කියන්නේ දැන් උදාහරණයක් හැටියට ගත්තොත් චක්කු විඥානය. චක්කු විඥානය ඇති වුනහම ඒ චක්කු විඥාන සිතේ යෙදෙන චෛතසිකත් ඒ සිතත් විසින් ආරම්මණය හඳුනා ගැනීම. ඒ කියන්නේ රූපය ඇසට අරමුණු වුණු රූපය දැන ගැනීමේ කෘත්‍ය තමයි චක්කු විඥාණයෙන් කෙරෙන්නේ. ඊට පස්සේ ඒ සිත වහා නිරුද්ධ වුනහම ඊළඟ සිත සම්පටිච්ඡන කෘත්‍ය. ඒ ආරම්මණය පිළිගැනීමේ කෘත්‍ය. ඊට පස්සේ ඒක නිරුද්ධ වුනහම ඊළඟ සිත සම්තිරණ කෘත්‍ය. සංතිරණ කෘත්‍ය කියලා කියන්නේ අර අරමුණෙහි ස්වභාවය විමසා බලන සිත. ඒ සිත නිරුද්ධ වුණාට පස්සේ ව්‍යවස්ථාපන කෘත්‍ය. ඒ කියන්නේ විනිශ්චය කරන, තීරණය කරන මේ අසවල් රූපයයි කියලා තීරණය කරන සිත. ඊට පස්සේ ජවන්සිත හතක්. ඊළඟට තදාරම්මන සිතක් ඇති වෙලා හෝ නැති වෙලා නැවත භවාංග. ඒතර තදාරම්මන සිතේ නැවත ඒ අරමුණම අරමුණු කරනවා. දැන් මේ වෙන වෙන සිත් වලින් වෙන වෙන කෘත්‍යම් සිද්ධ කළා. හැබැයි ඔය ටික ඔක්කොම එකතු වුනහම චක්කුද්්වාරික චිත්ත වීතියක් හැටියට ඔය සිත් ටික සියල්ල එකතු වුනහම තමයි දර්ශන කෘත්‍ය සිද්ධ වෙන්නේ. දැන් චක්කු විඥාණයෙන් තමයි ආරම්මණය ඇසට අරමුණු වෙන රූපය අරමුණු කරන්නේ හැබැයි ඒ චක්කු විඥාණයට විතරක් මේ ඇසට ගෝචර වෙච්ච අරමුණ හරියට හඳුනා ගන්නට පැහැදිලි කර ගන්නට චක්කු විඥාණයට විතරක් පුළුවන් කමක් නැහැ. චක්කු විඥාණය තමයි එතන ප්‍රධාන වෙන්නේ. නමුත් ඒහා බැඳී තව සිත් සමූහයක් ඇති වෙනවා. ඒක චක්කු විඥානයේ මුල් කොටගෙන එහෙම නැත්නම් චක්කුද්්වාරයේ මුල් කොටගෙන ඇති වෙන නිසා ඒ සිත් ටික ඔක්කොම චක්කුද්්වාරික චිත්ත වීතිය කියලා හඳුන්වනවා. චක්කුද්්වාරයෙන් තමයි හටගත්තේ. ඒ සිත් සමූහයම චක්කුද්්වාරික චිත්ත වේදේ. ඒ සිත් සමූහයම එකතු වුනහම තමයි දර්ශන කෘත්‍ය සම්පූර්ණ වෙන්නේ. ඒක සම්පූර්ණ වෙන්න ඉතින් තවත් මනෝද්වාරික චිත්ත වීති ගොඩක් ඇති වෙන්නට ඕන හොඳ පැහැදිලි වැටහීමක් ඇති වෙන්නට. නමුත් ක්‍රියාවක් හැටියට කෘත්‍යයක් හැටියට ඒ කෘත්‍ය සම්පූර්ණ කරනෝ අර චක්කුද්්වාරික චිත්ත වීතිය. ඒතර සෝතද්්වාරික චිත්ත වීතිය කිනුත් එහෙමයි. කනට ඇහෙන ශබ්දය අරමුණු කරමින් සෝත විඥානය පහළ වෙනවා. සෝත විඥාණයෙන් ශබ්දය අරමුණු කරන්නට පුළුවන්. ශබ්දය හඳුනා ගන්නට පුළුවන්. හැබැයි හඳුනා ගැනීම මාත්‍රයෙන් පමණක් අරමුණු කිරීම මාත්‍රයෙන් පමණක් ඒ කනට ගත්තු ආරම්මණය පිළිබඳ පැහැදිලි වැටහීමක් ඇති කරගන්න බෑ. ඒකට අර සෝතද්්වාරික චිත්ත වීතිය පහළ දැන් එතකොට අපිට පේනවා චක්කු විඥාණයෙන් දර්ශන කෘත්‍ය කරනෝ එහෙම නැත්නම් රූපාරම්මණය හඳුනා ගැනීම කරනෝ ඊළඟට සෝත විඥාණයෙන් සද්දාරම්මණය හඳුනා ගැනීම කරනෝ එතකොට ඊට පස්සේ සම්පටිච්ඡන සිතෙන් ඒ අරමුණු පිළිගැනීම සිද්ධ කරනවා සම්තිරණ සිතෙන් ඒ අරමුණු විමසීමේ කෘත්‍ය කරනවා. වත්තපන සිතෙන් තීරණය කිරීමේ කෘත්‍ය කරනවා. ව්‍යවස්ථාපන කෘත්‍ය කරනවා ජවන් සිත් වලින් ජවන කෘත්‍ය කරනවා තදාරම්මන සිතෙන් තදාරම්මන කෘත්‍ය කරනවා දැන් එක් එක් සිතට ආවේනිකව වෙන වෙන කෘත්‍ය සමූහයක් තියෙනවා හැබැයි මේ කෘත්‍ය ටික ඔක්කොම එකතු වුනහම තමයි සම්පූර්ණ වශයෙන් රූපය දැක්කා කියන දැකීම නැමැති ප්‍රධාන කෘත්‍ය සිද්ධ වෙන්නේ දැන් එතකොට අර එක සිතක ඇති වෙන චෛතසික ධර්ම ටික කොහොමත් ඒ සිතත් එක්ක ක්‍රියාත්මක වෙනවා. නමුත් දැන් මේ කෘත්‍ය සමූහයක් එකට එකතු වෙලා කෙරෙන ක්‍රියාව හරියට කෙරෙන්න නම් අර චිත්තචෛතසික ධර්මයන්ගේ යම්කිසි සමතාවයක් තිබිය යුතු වෙනවා කියන බව තමයි මේකෙදි පැහැදිලි කරන්නේ. එතකොට දැන් මහානායක හඳුර කියන්නේ ඒ සමතාවය තිබිය යුතුයි. හැබැයි ඒ සමතාවය කුසල් සිත්වල විතරක් නෙමෙයි අකුසල් සිත්වලත් තියෙන්න වෙනවා. මොකද එහෙම නැත්තම් අර එකට එකතු වෙලා කරන කර දැන් අකුසල් සිතනොත් ඒ යම්කිසි ප්‍රධාන කාර්යයක් කරනවනේ. සතෙක් මරනවා නම් ඒ සතා මැරීමේ කෘත්‍ය සිද්ධ කරන්න චිත්තචෛසික ධර්ම බොහොමයක් ක්‍රියාත්මක වෙන්නට ඕන. එතකොට එතනත් අර ප්‍රධාන කෘත්‍ය කරන්න අදාළ චිත්තචෛසික ධර්මයන් ක්‍රියාත්මක වෙන්න ඕන. නමුත් මේ తත්‍රමඤ්ඤතතා කියන චෛතසික ධර්මය කුසල් සිත්වල පමණක් ඇති වෙන චෛතසිකයක් හැටියට දක්වනවා. ඉතින් මේක හරි තේරුම් ගන්න දුෂ්කර සූක්ෂම චෛතසික ධර්මයක් කියලා නායක හඳුරු පැහැදිලි කරන්නේ ඒකයි. එතකොට දැන් අපි මෙතනදී තේරුම් ගන්නට ඕන ප්‍රධාන කාරණේ තමයි අභිධර්මයේදී චෛතසික ධර්ම ගැන කතා කරනකොට දැන් මෙත්තාව හැටියට කතා කරන වෙනම චෛතසික ධර්මයක් මෙත්තාව කියලා වෙන් කරන්නේ ඒ ඒක දක්වන්නේ අදෝස චෛතසික. අදෝස චෛතසික. එතකොට අදෝස චෛතසිකේ තමයි මෙත්තාව හැටියට අපි වර්ධනය කරන්නේ. ඊළඟට ප්‍රඥාව කියලා වෙනම චෛතසිකයක් හැටියට නෙමෙයි අමෝහ චෛතසිකය. අමෝහ චෛතසිකය තමයි අපි ප්‍රඥාව හැටියට විවිධ ප්‍රභේදයන්ගෙන් වර්ධනය කරන්නේ. එතකොට මුදිතාව කියලා කරුණාව මුදිතාව කියලා වෙනම චෛතසික ධර්ම තියෙනවා. එතකොට මේ උපේක්ඛාව කියලා වෙනම චෛතසික ධර්මයක් අපට හමු වෙන්නේ. ඒ උපේක්ඛාව හැටියට අපට චෛතසිකයක් හැටියට හමු වෙන්නේ මේ తත්‍ර මධ්‍යත්තතා චෛතසිකය. එතකොට මේ తත්‍ර මධ්‍යත්තතා චෛතසිකේ දක්වන්නේ අර චිත්ත චෛතසික ධර්මයන්ගේ වේග සමකරන ස්වરૂපයෙන් යුක්තව. එතකොට දැන් අපට මෙතනදීම අපි පැහැදිලි කරගන්නට ඕන බුදුදහමේ අපට උගන්වනවා උපේක්ඛා පාරමිතාව සහ උපේක්ඛා බ්‍රහ්ම විහාරය කියලා යම්කිසි ಗುಣ දෙකක්. එතකොට ඒවා පුද්ගලයෙක් හැටියට නිවන් දකින්නට යන ගමනේදී වර්ධනය කරගත යුතු ගුණා. එතකොට ඒ කියන ගුණාංගයේ වර්ධනය කිරීමේදී මේ කියන తත්‍රමජ්‍ය අවස්ථාව කියන මේ මේ මූලික ප්‍රාථමික අවස්ථාව පමණක් නෙමේ මේ චෛතසික ධර්මයක් උපකාර කරගෙන ඇතිවෙන එක්තරා පුළුල් මනෝභාවයක් තමයි අර උපේක්ඛා පාරමිතාව උපේක්ඛා බ්‍රහ්ම විහාරයේ හැටියට දියුණු කරන්නේ. දැන් අපි අදෝෂය කියන මූලික ස්වභාවය තමයි මෙත්තාව අවදි කරන මූලික චෛතසිකය. හැබැයි ඒක අපි වර්ධනය කරනකොට තව ගොඩාක් ධර්මයන් එක්ක ඒක රාශී කරනවා. දැන් අපි පසුගිය සතියේ කතා කළානේ අමෝහය තමයි ප්‍රඥාවේ මූලය. හැබැයි මේ අමෝහය අවශේෂ ධර්ම සමග එකතු වෙනකොට තමයි ඒක මාර්ගාංග ධර්මයක් හැටියට බලගන්නේ. අමෝහය නැමැති මූලික ස්වභාවය තිබුණයි කියලා විතර ඒකෙන් ක්ලේශ ප්‍රහාණය කරන්නට බෑ. ඒක ක්ලේශ ප්‍රහාණය කිරීමේ සමර්ථ භාවය ඇති වෙන්න නම් ඒ ප්‍රඥාව එහෙම නැත්නම් ඒ අමෝහය සම්මා සංකප්ප වායාම සති සමාධි ආරෂ්ඨාංග මාර්ගයේ ඊතුරු මාර්ගාංගට. ඒ කියන්නේ සම්මා දිට්ඨියනි ප්‍රඥාව කියලා කියන්නේ. ඊළඟට සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි කියන ඉතිරි මාර්ගාංග වලින් යුක්ත යුක්ත වෙන්නට ඕන. ඒ මාර්ගාංග සමග ඒකමිතික වෙන්න ඕන, මුහු වෙන්නට ඕන, එකතු වෙන්නට ඕන. ඒන් බලගන් වෙන්නට ඕන. එතකොට තමයි මේ ප්‍රඥාව අර ක්ලේශ ප්‍රහාණය කරන ගුණයෙන් යුක්ත වෙන්නේ. එතකොට බොජ්ජංග ගැන කතා කරනකොට අපි කිව්වා නිකම්ම සති චෛතසිකය බොජ්ජංගයක් බවට පත් වෙන්න ඒක විවේක නිස්සෘත විරාග නිස්සෘත නිරෝධ නිස්සෘත වස්සග්ග පරිණාමී කියන ගුණාංග වලින් යුක්ත වෙනකොට තමයි ඒකේ බොජ්ජංග ගුණය මතුවේ. අන්න ඒ වගේ මේ తත්‍රමඤ්ඤත්තතා කියලා කියන්නේ සෝබන සිත්වල ඇති වෙන සෝබන සාධාරණ චෛතසික ධර්මය. ඒ කියන්නේ සෑම කුසල්සිතකම මේ ගුණය තියෙනවා. හැබැයි සෑම කුසල්සිතකම මේ ගුණය තිබිච්ච පමණට එතනත්තාට උපේක්ඛාව තියනවා කියලා කියන්නට බෑ. අපි දැන් සතිය සද්ධාව ගැන කතා කරනකොටත් මේවා කතා කළා. සතිය සෝබන සාධාරණ චෛසික ධර්මයක්. හැබැයි සෝබන සාධාරණ චෛසික ධර්මයක් වුණාට ඒ සතිය සෑම කුසල්සිතකම තිබුණට කුසල්සිත ඇති වෙච්ච පමණින්ම එතනත්තා සිහියෙන් ඉන්නවා කියලා අපි හඳුනාගන්නේ නැහැ. ඇයි ඒ සිහිය දියුණු කරන්නට ඕන, වර්ධනය කරන්නට ඕන, තියුණු කරන්නට ඕන. අන්න එහෙම වර්ධනය කරන ලද ප්‍රගුණ කරන ලද සිහිය සතිය තමයි අර සති ඉන්ද්‍රිය හැටියට සති බලය හැටියට සති බොජ්ජංගයේ හැටියට සම්මා සති මාර්ගාංගයේ හැටියට ඒ අදාළ කර්තව්‍ය කරන්නට සමත් අන්න ඒ වගේ තමයි මෙතන తත්‍රමජ්ජත්තතා කියන ගුණය මෙතන తත්‍රමජ්ජත්තතා කියන ගුණය සෑම කුසල් සිතකටම සාධාරණ චෛතසික ධර්මයක්. එතකොට ඒ සාධාරණ වුණාට ඒ චෛතසික ධර්මයේ තිබිච්ච පමණින් එතනත්තා උපේක්ඛා සහගතයි කියලා අපි හඳුනාගන්නේ නැහැ. ඒ අපි ගුණයක් හැටියට දකින්නේ උපේක්ඛාව වර්ධනය කළ යුතු මේ තත්ත්‍රමඤ්ඤත්තතා කියන චෛතසික ධර්මයක් එක්කලා පුහුණු කළ යුතු දියුණු කළ යුතු වර්ධනය කළ යුතු වර්ධිත අවස්ථාවක් තමයි උපේක්ඛා බ්‍රහ්ම විහාරයේ උපේක්ඛා පාරමිතාව කියලා අපි හඳුනාගන්නේ. එතකොට අපි සිහිපත් කළා එතන ප්‍රධාන වශයෙන් ප්‍රඥාවත් යෙදෙන්නට ඕන. එතකොට මේ తත්‍රමජ්ජත්තා කියන මූලික ගුණය එතන තියෙනවා. ඒ වගේම එතන ප්‍රඥාව යෙදෙන්නට ඕන. ප්‍රඥාව යෙදුනේ නැතිනම් ඒ ප්‍රඥාව ඒ උපේක්ඛාව නිවැරදි ගුණාත්මක බවින් යුක්ත වෙන්නේ. අපි මේට හිතදිත් කිව්වා ප්‍රඥාව තමයි සෑම ගුණයක්ම ගුණයකම ප්‍රමිතිය තීරණය කරන ප්‍රධාන සාධකය එතකොට ඒ ඒ ගුණයට අදාළ ප්‍රමිතිය තියනවාද එතන? සද්ධාවේ අදාළ ප්‍රමිතිය තියනවාද කියලා තීරණය කරන්නේ ප්‍රඥාව. වීරයට අදාළ ප්‍රමිතිය තියනවාද කියන එක තීරණය වෙන්නේ ප්‍රඥාවත් එක්ක. එතකොට සිහියට ඒ වගේම සමාධියට සමාධියට අදාළ ප්‍රමිතිය කියන්නේ මොකද්ද ප්‍රමිතිය මේ කෙලෙස් නසන්න කෙලෙස් ප්‍රහාණය කරන නිර්වාණගාමිනී මාර්ගයේ ගමන් කරන්න මේ ලෝක ධර්මතාවයන් අවබෝධ කිරීමට සහාය වෙන මේ ගුණය එහි තියනවද නැද්ද කියලා තීරණය වෙන්නේ ප්‍රඥාව එකත් එක්කලා යෙදෙන ප්‍රමාණයත් එක්කත්. අන්න ඒ වගේ මේ උපේක්ඛාව කියන එක බ්‍රහ්ම විහාරයක් හැටියට පාරමිතාවක් හැටියට ඒක වැඩි දියුණු කරන්න පුළුවන් වෙන්නේ මේ తත්‍රමඤ්ඤත්තතා ගුණයෙන් විතරක් නෙමේ ඒක වර්ධිත අවස්ථාවකට අපි පමුණුවනවා ප්‍රඥාවාදී අවශේෂ ගුණයන්ගෙන් යුක්තව. එතකොට මොකද්ද උපේක්ඛා බ්‍රහ්ම විහාරය කියන්නේ මොකද්ද උපේක්ඛා පාරමිතාව කියන්නේ උපේක්ඛා පාරමිතාව කියලා කියන්නේ තමන්ගේ ජීවිතයට පැමිණෙන සැප දුක් දෙකෙහිදීම උස්පාත් නොවි කම්පණයටපත් නොවි විපරීත නොවි ඒ සමතුලිත බව පවත්වා ගන්නට පුළුවන් හැකියාව. ඒ කියන්නේ තමන්ට පැමිණෙන ලාභයේහිදිත් සැලෙන්නේ නැහැ අලාභයේහිදිත් සැලෙන්නේ නැහැ දෙකේදීම සමව පවතින. Tamanට ලැබෙන ප්‍රශංසාවේදිත් සැලෙන්නේ නැහැ ඒ වගේම අපකීර්තියේදිත් සැලෙන්නේ නැහැ. එතකොට දැන් මෙහෙම කියනකොට අපි පෙර දිනකත් කතා කළා අලාභේදී අයස අලාභ අයස නිന്ദා දුක මේවැදී අපේ මනස සැලෙන බව අපට තේරෙනවා. හැබැයි ලාභ යස ප්‍රශංසා සැප කියන මේවැදී අපි සතුටු වෙනවානේ අපේ මනස සැලෙන්නේ නැහනේ වගේ කෙනෙකුට හිතෙන්න පුළුවන්. ඒ සතුටු වෙනවා කියන එක ලෝභ මූලිකව. ඒ කියන්නේ සතුට සාමිසව මතුවෙන්නට පුළුවන්, නිර්ාමිසව මතුවෙන්න. නිර්ාමිසව මතුවෙනවා නම් එතන තියෙන අලෝභ, අද්වේෂ, අමෝහ මූලිකකටගත් සතුට. එතකොට ඒ සතුට පීති සම්බොජ්ජංගේ පැත්තට ක්‍රියාත්මක වෙන උසස් ගුණයක්. අර කුසල් සිතේ ඇති වෙන සෝමනස්ස සහගත බව. එතකොට ඒන් පරිබාහිරව අපිට බොහෝ කොට ඇති වෙන්නේ ලෝභය මුල් කොටගත්තු සෝමනස්සය. එතකොට ඒක තමයි තෘෂ්ණා මූලික. එතකොට ඒක සාමිස ගුණයක් එතන තියෙන්නේ. ඒ තෘෂ්ණා මූලිකව ඇති වෙන සන්තුෂ්ටියෙන් අපිව ඇතුළත කම්පණය කරනවා. ඇතුළත දවනවා. අපි අර පෙර දිනක කිව්වේ ඒ සතුට වැඩි වැඩි වුණාම අපිට එකතන ඉන්න බෑ. එහාට මෙහාට ඇවිදින්න ඕන. ඒතර කතා කරන්න නැතුව ඉන්න බෑ. අනිත් අයටත් ඒක කියන්න ඕන. කියන්න ළඟ කෙනෙක් නැත්නම් අපි දුරකථනය අරගෙන එක එක කෙනාට කතා කර කර ඒක ගැන කියනවා. එතකොට ඊළඟට පිරිස ආවෙන් පස්සේ ඒගොල්ලොත් එක්කලා ඒක කියවගෙන කියවගෙන යනවා. ඊළඟට උඩ පනිනවා, කෑ ගහනවා, හූ කියනවා, නටනවා, සින්දු කියනවා. එතකොට නිදා ගන්න ගියාට නිින්ද යන්නේ නැහැ. කෑම කන්න ගියාට කන්න බෑ. ඒතර දැන් මේ මොකද්ද ඇති වෙලා තියෙන්නේ? සම්පූර්ණ ගතසිත දෙකම වික්ෂිප්ත වෙලා. ප්‍රകൃතියෙන් තොර වෙලා. ඒතර අන්න ඒක තමයි මේ අෂ්ටලෝක ධර්මයෙන් සැලෙනවා කියලා කියන්නේ. ඒතර දැන් ලැබිලා තියෙන ලාභය අලාභයක් නෙමෙයි. මේ ලාභය නිසා එතනත් දැන් සැලෙනවා. එක විදිහකට ඉන්න බෑ. එක විදිහකට පවතින්න බෑ. නිහඬ වෙන්න බෑ. සංසුන් වෙන්න බෑ. දැන් ලොකු උද්දච්චයක් ඇතුළේ ඇති වෙලා තියෙන ලොකු කම්පනයක්. එතකොට මේ කම්පනය බරපතල වුණොත් එහෙම ඒ තනත්තා කෙලින්ම මැරිලා වැටෙන්නට පුළුවන්. ඒ නිසා තමයි හෘද රෝග ආදිය තියෙන අයට කියන්නේ අධික විදිහට සතුට වෙන්නටත් එපා. ඒ කියන්නේ ලොකු කම්පනයක්. ඒ අධික විදිහට ඇති වෙන සතුට අනර්ථකාරී වෙන්නේ සාමිස සතුට, निराමිස සතුට නෙමෙයි. එතකොට නිර්ාමස සතුට ඇති උනායි කියලා එහෙම ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ. එතකොට යම් කෙනෙක් ලාභ යස ප්‍රශංසා සැප කියන මේ කරුණවල ඒ විදිහට උද්දාමයටපත් නොවි. ඒ කියන්නේ සාමිස සතුටෙන් උද්දාමයටපත් නොවි. අලාභ අයස නිന്ദා දුක කියන මේ කරුණවලදී ද්වේෂ මූලිකව වික්ෂිප්ත නොවේ. ලෝභ මූලිකව වික්ෂිප්ත වෙන්නේ නැතිව, ද්වේෂ මූලිකව වික්ෂිප්ත වෙන්නේ නැතිව ඒ ලාභ අලාභ යස අයස ප්‍රශංසා නින්දා සැප දුක සියල්ලක් සමව දරා ගන්නට පුළුවන් ගතිය තමයි උපේක්ඛා පාරමිතාවයි කියලා කියන්නේ. ඒතර අපි සරලව තේරුම් ගන්නට ඕන තමන්ගේ ජීවිතයට පැමිණෙන ප්‍රියමනාප දේවල් ලාභ යස ප්‍රශංසා සැප කියන ඒවාට අපි කැමතිනේ. අලාභ අයස නිന്ദා දුක කියන ඒවාට අපි අකමැතිනේ. ඒතර කැමති දේවල් සිද්ධ වෙනකොට ලෝභයෙන් වික්ෂිප්ත වෙන්නේ නැතුව අකමැති දේවල් පැමිණනකොට ද්වේෂයෙන් වික්ෂිප්ත වෙන්නේ නැතුව ඒ දෙකේදීම සමව පවතින්නට පුළුවන් ගුණය හඳුන්වනෝ උපේක්ඛා පාරමිතාවයි කියලා. ඒතර උපේක්ඛා බ්‍රහ්ම විහාරයයි කියලා කියන්නේ අනුන්ගේ ජීවිතවලට තමන්ගේ බිරිඳ, සැමියා, දරුවා, අම්මා තාත්තා, ඥාතියා, සහෝදරයා, මිත්‍රයා, අසල්වැසියා ඒ කාට හරි ඒ කාට හරි තමන් ප්‍රිය කරන, තමන් මනාප වෙන, තමන් ආදරය කරන, තමන් සෙනෙහසින් ඉන්න, තමන් අගය කරන, තමන් ගරු කරන, තමන්ගෙම කෙනෙක් වගේ තමන් සලකන, එමඟු කෙනෙකුට ජීවිතයේ සැපයක් ලැබුණත් ලාභ යස ප්‍රශංසා සැප ලැබුණත් අලාභ අයස නිന്ദා දුක ලැබුණත් එතනදී උස් පහත් නොවේ ඒතනත්තාට ලොකු ලාභයක් ලැබුණා කියලා උද්දාමයටපත් වෙන්නේ නැතිව අලාභයක් සිද්ධ වුණා කියලා කඩා වැටෙන්නෙත් නැතුව එතනදිත් මධ්‍යස්තව පවතින්නට පුළුවන් නම් ඒක තමයි උපේක්ඛා බ්‍රහ්ම විහාරය එතකොට පෙක්ඛා බ්‍රහ්ම විහාරයේ ලෝකයේ අන්නය සම්බන්ධ. පෙක්ඛා පාරමිතාව තමන් සම්බන්ධ. තමන්ට පැමිණෙන සැප දුක් දෙක දරා ගන්නට පුළුවන් හැකියාව. ඒ ඒ පුහුණු කිරීම. දරා ගැනීම නෙමෙයි මෙතන කියන්නේ. දරා ගැනීම නම් එතන ඉවසීම පැත්තට යන්නේ. මෙතන අමුතුවෙන් දරා ගන්නව නෙමෙයි මේ දෙකේදීම මොකුත් උස්පහත් වීමක් නැහැ. ඒතකොට උස්පහත් වෙන්නේ නැතුව ඔහුට හෝ ඇයට ඉන්න පුළුවන් වෙන්නේ මොකක් නිසා? ප්‍රඥාවෙන් දකින නිසා. නිකන් දර කඩක් වගේ විසඤ්ඤව ඉන්නව නෙමෙයි. සංඥා වැඩ කරනවා, විඥානය වැඩ කරනවා, චේතනා වැඩ කරනවා, සජීවි පුද්ගලය. ඒතකොට අර එකක දිගට සැලෙන්නේ නැතුව ඉන්නේ කොහොමද? ඒ සැලෙන්නේ නැතුව ඉන්නේ ප්‍රඥාවෙන් දකින නිසා. එතකොට එතන උපේක්ඛාව කියන එක සම්පූර්ණ ප්‍රඥාවත ප්‍රඥාව විතරක් නෙමෙයි. එතනදී ඉවසීම තියෙන්නට ඕන. ඊළඟට පරිත්‍යාගශීලී බව තියෙන්න ඕන. සීලය තියෙන්නට ඕන. ඊළඟට මෙත්තාව තියෙන්න ඕන. මේ වගේ ගොඩාක් පාරමිතාවන්, ගොඩාක් ගුණාංග ඒකරාශී වුණු තැන තමයි අර ප්‍රඥාවත් එක්කලා මේ උපේක්ඛා කියන මානසික తত্ত্বය, ඒ ගුණය නිර්මාණය කරන්නට සමත් වෙන්නේ. ඉතින් ඒ ඒ සඳහා මනසේ මූලික වෙන අර සිත්වල චිත්තචෛතසික ධර්මයන්ගේ සමතාවය ඇති කරන මූලික ගුණාංගය තමයි මේ තත්ත්මජ්ජත්තා කියලා කතා කරන්නේ. ඉතින් ඒකත් අපිට හඳුනා ගන්න පහසු නැති තරම් සූක්ෂම අප්‍රකට ධර්මයක් හැටියට තමයි පැහැදිලි කරන්නේ. එතකොට උපේක්ඛා පාරමිතා උපේක්ඛා බ්‍රහ්ම විහාරය කියන මට්ටමට ඇති වෙනකොට ඒක හඳුනා ගන්නට පුළුවන් ප්‍රකට මනෝභාවය. එතකොට ඒ මනෝභාවය දිනු විය යුත්තේ අර විදිහේ බොහෝ ගුණාංග එක රාශි වෙන. එතකොට දැන් උපේක්ඛා බ්‍රහ්ම විහාරය බොහෝ වෙලාවට වරදවා වටහා ගන්නට පුළුවන් ධර්මයක්. උපේක්ඛා පාරමිතාව අපිට පැහැදිලි කරගන්න ටිකක් හරි පහසුයි. පෙක බ්‍රහ්ම විහාරය කියන එක ගොඩාක් වෙලාවට වරද්ද ගන්න පුළුවන් වංචක ධර්මයක් හැටියට මනසේ මතුවෙන්නට පුළුවන් හැබැයි උපේක්ඛා බ්‍රහ්ම විහාරය නොවි උපේක්ඛා බ්‍රහ්ම විහාරය වගේ පෙනෙන ගතියක් මෝහ මූලිකව ඊළඟට තෘෂ්ණා මූලිකව ඇති වෙන්නට පුළුවන් පුද්ගලයෙක් තුළ ආත්ම ආත්ම මූලිකව ඇති වෙන්නට පුළුවන් ඒ කොහොමද දැන් අපි හිතමු සුනාමි ආවා. ඒතර සුනාමි ඇවිල්ලා Tamange ගෙදරට මොකුත් උන්නේ අනිත් අයගේ ගෙවල් දොරවල් ඉඩ කඩන් සියල්ල සුණු විසුණු කරගෙන ගියා පවුල් පිටින් ගහගෙන ගියා. එතකොට දැන් මේවා ආරංචි වෙනකොට අපිට දැන් අපේ ගෙදරට අනතුරක් වෙලා නැත්තම් අපේ කාටවත් ප්‍රශ්නයක් වෙලා නැත්තම් අපිට එතනදි පුළුවන් ධර්මයේ සිහි කරන්න. ඉතින් මොනව කරන්නද? ලෝක ධර්මතාවයන් එහෙම තමයි. ඉතින් ඒව අපිට වළක්වන්න බෑ. ඉතින් මොකක් හරි කර්ම ශක්තියක් ඒගොල්ලෝ සතුව තියෙන්නට ඇති. ඒ නිසා තමයි එහෙම වුනේ කියලා නිකන් මතු පිටින් අපිට කතා කරලා නිහඬ වෙන්න පුළුවන් කිසිම සැලීමක් කම්පනයක් නැතුව. එතකොට දැන් මේක පේන්නේ උපේක්ඛා බ්‍රහ්ම විහාරය වගේ. කියන්නේ අනිත් අයට සිද්ධ වුණු විපතෙදී මොකුත් සැලීමක් නැහැ. කම්පනයක් නැහැ. එතනදී ධර්මය සිහි කරලා නිහඬ වගේ අපිට පේනවා. හැබැයි ඒ අනිත් අයට ලොකු ලාභයක් සිද්ධ වෙන අවස්ථාවක් වුණොත් සමහරට ඒ පුද්ගලයාට කම්පනයක් ඇති වෙන්නට පුළුවන් ඊර්ෂ්‍යාවක් මතුවෙන්න පුළුවන්. එහෙමනම් අර ඇති වෙලා තියෙන්නේ සැබෑ උපේක්ෂාව නෙමෙයි. ඊළඟට අනිත් කාරණය තමයි අනිත් කෙනාට එහෙම වෙනකොට මොකක්වත් ප්‍රශ්නයක් නැහැ. එතකොට Tamanට අදාළ නැති අය. හැබැයි Tamanගේ බිරිඳට තමන්ගේ සැමියාට තමන්ගේ දරුවාට ඒ තමන්ට නෙමෙයි තමන්ගේ බිරිඳ සැමියා දරුවා ආදි වශයෙන් තමන් ආදරය කරන කෙනා තමන් ආදරය කරන කෙනාට මොකක් හරි එහෙම ප්‍රශ්නයක් ඇති වුණා නම් එයා සුනාමියට ගහගෙන යන්න ඕනේ නෑ නිකන් කැස්සක් හැම්බිරිස්සාවක් හැදුනා නම් අපට අමාරුයි එතකොට එහෙම වෙනවා නම් තමන්ගේ කෙනා සම්බන්ධව අනුන්ගේ කෙනා සම්බන්ධව අපට කිසිදු සැලීමක් නැතිනම් එතන තියෙන උපේක්ඛා බ්‍රහ්ම විහාරය නෙමෙයි එතන තියෙන්නේ උපේක්ඛාව වගේ පෙනී සිටින වංචක ධර්මයක්. ඒ කියන්නේ අපට නොවේ, මට නොවේ, මට අදාළ නැහැ. මට ප්‍රශ්නයක් නැහැ. ඒගොල්ලන්ට එහෙම උණයි කියලා මට කිසි අමාරුවක් නැහැ කියන ආත්ම මූලික හැඟීමෙන් යුක්තව පවතින තත්වයක් එතන ක්‍රියාත්මක වෙන්නට පුළුවන්. ඒ වගේම මෝහ මූලිකවත් ඒ කියන මධ්‍යස්ථතාවය ඇති වෙන්නට පුළුවන්. ඒ කියන්නේ දැන් අපි හිතමු රටට සිද්ධ වෙන විපත ගැන ජාතියට සිද්ධ වෙන විපත ගැන සාසනයට සිද්ධ වෙන විපත ගැන බොහෝ දෙනා කතා කරලා හරියට සංවේදී වෙනවා කලබල වෙනවා කම්පාවටපත් වෙනවා සමහර වෙලාවට ඒවා මුල් කොටගෙන ගැටුම් ඇති කරගන්න. එතකොට අපි දන්නවා ඒක සුදුසු නැහැ. එහෙම කම්පාවටපත් වෙලා ගැටුම් ඇති කරගත්තයි කියලා කරන්න පුළුවන් දෙයක් නැහැ. බුද්ධිමත්ව ඥාන සංප්‍රයුක්තව ඒවා සුරක්ෂිත කරගන්නට ක්‍රියා කිරීමයි කල යුත්තේ. හැබැයි සමහර වෙලාවට රටට ජාතියට ශාසනයට සිද්ධ වෙන දේවල් වලදී සමහර පුද්ගලයෝ හරීම උපේක්ෂා සහගතව කතා කරන අවස්ථා අපි දකිනවා. ඕවා ගැන කලබල වෙලා වැඩක් නැහැ. ඕවා ඉතින් කවදත් එහෙම මේවා ඇති වෙනව නැති වෙනව. එක් බුද්ධ ශාසනයක් තිබිලා නැති වුණාට පස්සේ තමයි ඊළඟ බුද්ධ ශාසනය ඇති වෙන්නේ. එතකොට මේ එකක් සදාකාලික නැහැ. මේකත් අනිත්‍යයි. ඒ අනිත්‍ය ධර්මයේ බුද්ධ ශාසනයටත් වළංගුයි. එතකොට ජාතියකටත් ඒක වළංගුයි. ඒක රටකටත් වළංගුයි. මේවා සදාකාලික නෑ කියලා. එතකොට අපිට පෙනෙන්නේ බැලුව බැලමට ගැඹුරු ධර්මයක් සිහි කරනවා වගේ. හැබැයි ඒ තියන්නේ සැබෑ උපේක්ඛාවද කියලා තේරුම් ගන්න නම් ඒ පුද්ගලයා අනිත් තැන්වලදී කොහොමද හිතන්නේ පතන්නේ කල්පනා කරන්නේ කියලා විමසා බැලිය යුතුයි. එතකොට මේ පුද්ගලයාට හැබෑවටම තමන්ගේ ජාතිය ගැන ශාසනය ගැන රට ගැන ඒ පුද්ගලයා හැඟීමක් ඇතුව කටයුතු කරනවද අනිත් අවස්ථාව? එහෙම කටයුතු නොකරනවා නම් ඒ පුද්ගලයාට රටට, ජාතියට, ශාසනයට මොනවා වුණත් කිසිදු ගැටලුවක් නැහැ. මොකද ඒවා පිළිබඳව එක්කෝ මට අදාළ නැහැ කියලා හිතාගෙන ඉන්නවා. එහෙම නැත්තම් ඒ නිකන් අහක යන ප්‍රශ්න මම දාගෙන පීඩා විඳින්න ඕනේ නැහැ කියලා තමන් එතනින් බේරෙන්න ගැලවෙන්න හදනවා. එහෙමත් නැත්නම් තමන්ට ඒව ගැන අවදිමත් බවක් නැහැ. ඒ කියන්නේ මේ සිද්ධ වෙන දෙයින් රටට මෙච්චර හානියක් වෙනවා. ජාතියට මෙච්චර හානියක් වෙනවා. සාසනයට මෙච්චර හානියක් වෙනවා කියලා පැහැදිලි වැටහීමක් නෑ. හේතුඵල ගලප ගන්නට. දැන් ඒ නිසානේ සමහර ස්වාමින් වහන්සේලාත් ඉන්නවා, ගිහියත් ඉන්නවා. මිහිඳු මහ රහතන් වහන්සේ ඇවිදී උන්වහන්සේ රහතන් වහන්සේ නම උන්වහන්සේ මේ රටේ ගොඩනගපු සංස්කෘතිය පවා විවේචනයට ලක් කරනවා. බෝධි වන්දනාව කියන එක බුදුහාමුදුරුවෝ දේශනා කරපු ගණ ඒවා පස්සේ හදාගත්තුවා. එතකොට මේ චෛත්‍ය වන්දනාව කියන මේ gadol godol වලට වඳිනේ. එතකොට මේ පිළිම වන්දනා. එතකොට කවුද මේවා ඇති කළේ ලංකාවේ? මිහිඳු මහරහතන් වහන්සේ. එතකොට මේ මහරහතන් වහන්සේට එතකොට වැරදුනා. එතකොට උන්වහන්සේ මොකටද මේවා ඇති කළේ? එතකොට ඒවත් තුලින් මේ අවුරුදු 2500කට ආසන්න කාලයක් මේ ශාසනය සුරක්ෂිත වුණු බව. එතකොට මේ සංස්කෘතිය තුල මේ සදාචාරය රැකුණු බව. එතකොට කොහොමද ඒවා රැකුණේ හේතුඵල වශයෙන්? ඒ පිළිබඳව කිසිදු ਵਿਚාරයක් නැහැ කිසිදු දැක්මක් නැහැ අරවා විවේචනය කරනවා ඒගොල්ලෝ හිතන්නේ ශාසනය කියන්නේ චතුරාර්ය සත්‍යයේ ත්‍රිලක්ෂණය විතරයි චතුරාර්ය සත්‍යයේ ත්‍රිලක්ෂණය තමයි ශාසනය අනිත් ඒවා එකක්වත් වැඩක් නැහැ එතකොට මේ හාමුදුරුවෝ ඔක්කොම නිකන් වැඩ කර නැති જાතිනේ කරන්නේ මේ ගිහියෝ වැඩ කර නැති જાතික අන්නේ මට්ටමට හිතන්න පෙළඹෙනවා එතකොට ඒක මහා ගැඹුරු ඥානයක් වගේ පෙනුනට එතකොට ඥානේ වේසයෙන් මතුවෙන මෝහය. ඇයි මේවා හේතුඵල සම්බන්ධතාවය දකින්නේ? සංස්කෘතියක සදාචාරමය වටිනාකම දකින්නේ නැහැ. ඒ සංස්කෘතියක් තුල හැම සංස්කෘතියක්ම නෙමෙයි. දහමට අනුව සැකසුණු බෞද්ධ සංස්කෘතියක් තුල. ඒතර අපිට මොකටද සංස්කෘතිය කියන්නේ බුදුහාමුදුරෝ දෙසූ දෙයක් නෙමෙයි. සංස්කෘතිය කියන්නේම හදාගත්තු එකක්. ඉතින් බුදුහාමුදුරෝ දෙසූ දෙයට අමතරව අපිට දේවල් හදාගන්න බැරිද? මොකටද හදාගන්නේ? ඒ වටිනා සාරධර්ම ටික ආරක්ෂා කරගන්න. නිසා සංස්කෘතිය කියන්නේ බුදුහාමුදුරු හදපු එකක් නෙමෙයි තමයි. ඒවා පස්සේ කාලෙක හදාගත්තුවා තමයි. හැබැයි පස්සේ කාලෙකව හදාගෙන තියෙන්නේ මොකටද? කවුද මේවා හැදුවේ? මොකටද හැදුවේ? ඒවා තුලින් කොහොමද මේ ಗುಣධම් රැකෙන්නේ, වැඩෙන්නේ? ජාතියක් රටක් සුරක්ෂිත වෙන්නේ කොහොමද? සාසනයක් රැකෙන්නේ කොහොමද? මේව තේරුම් ගන්නට ගැඹුරු හේතුඵල දැක්මක් තියෙන්නට ඒතර එහෙම හේතුඵල දැක්මක් තුලින් ඒවැ සම්බන්ධතාවය දැනගෙන හඳුනාගෙන ඒවා සුරක්ෂිත කරන වෙනුවට චතුරාර්ය සත්‍ය තමයි ත්‍රිලක්ෂණය තමයි සාසනය. ඒක ඒකටයි අවධානය යොමු කරන්නත් මේ අනිත් අනිත් ඒවා වැඩක් නැහැ. මේ ඉඩ කඩන්, ගෙවල් දොරවල්, මේ බුදු පිළිම මේවා වෙනුවෙන් මේ ගහ ගන්න මරා ඒවා වෙනුවෙන් ගහ ගන්න මරා ගන්න එක සුදුසු නෑ තමයි. බුදුහාමුදුරුව මුල් කරගෙනවත් ගහ ගන්න මරා ගන්න යන එක සුදුසු නෑ. ඒක අපි පිළිගන්නට ඕනේ. හැබැයි ඒක රැකගන්නට ක්‍රියා කරන්න. දැන් බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාගෙන් විමසනවා මහණෙනි මේ ජේතවනාරාමේ කඩලා බිඳලා සුණු විසුණු කරලා දාලා ගියොත් නුඹලා හිදී කෙසේ නුඹලාගේ මනසට මොකද්ද දැනෙන්නේ? එතකොට එතනදී මධ්‍යස්ථ උපේක්ෂා සහගතව ඉන්නට බුදුරජාණන් වහන්සේ අවවාද කරනවා. හැබැයි ජේතවනාරාම භූමිය ආසන්නේ නිගණ්ඨාරාමයක් හදන්නට සැලසුම් කරනකොට බුදුරජාණන් වහන්සේ ආනන්ද හැඳුනට කතා කරලා කියනවා ගිහිල්ලා කොසල් රජුණන්ට කියන්න මේක නවත්තන්න කියලා. එතකොට කොසල් රජුරෝ ආනන්ද හැඳුන යනකොට හැංගුණා. ඊට පස්සේ සරියුත් මුගලන් දෙනවයෝ ඒත් හැංගුණා. ඊට පස්සේ බුදුහාමුදුරුවෝ වැඩි. වෙල්ලා වෙල්ලා කියන රජතුමනි මේක සුදුසු නෑ. මෙතන ගැටුමක් නිර්මාණය වෙනවා. මේක යෝග්‍ය නෑ. ඒ නිසා මේක වහාම නවත්තන්න. ඒගොල්ලන්ට වෙන තැනකින් ඉඩමක් දෙන්න. ඒගොල්ලන්ට වෙන තැනක එක හදාගන්න සකස් කරලා දෙන්න. එතන මේක යෝග්‍ය නැහැ. එතකොට දැන් ජේතවනාරාමේ කඩා බිඳලා දාලා ගියන් පස්සේ ඔබ වහන්සේලා කොහොමද හිතන්නේ කියලා අහන්නේ ඇයි එතකොට? අපේ මනස කොතනද පවතින්න ඕන කියලා පුහුණු කරන්නේ. එහෙනම් අර ජේතවනාරාමයට අල්ලපු වැටේ නිගණ්ඨාරාමයේ හදනකොට ඇයිද ඒකට ඒක නවත්තන්න කියන්නේ? ඒක තමයි ප්‍රායෝගිකව ගැටුම් ඇතිවීම වැළැක්වීම. එතකොට යම්කිසි ගැටුමක් ඇති වෙන අවස්ථාවේදී ඒකෙදි අපි මනස වික්ෂිප්ත කරගන්න නැතුව ඉන්න පුහුණු වෙන්නත් ඕන. හැබැයි ගැටුම් ඇති වෙන්න තියෙන ඉඩකඩ කල්තියා වළක්ව ගන්න අපි දක්ෂ වෙන්නත් ඕන. ලෙඩේ හැදුනට පස්සේ ලෙඩේට ප්‍රතිකාර කරලා ඒකට ඒක දරාගෙන ඒකට ප්‍රතිකාර කරලා රෝගයෙන් ගොඩ එන්න හැබැයි ඒකෙන් අදහස් කරන්නේ ඔන්න ඔහි ලෙඩ බෝ වුණාට කමන්නේ අපිට බෙහෙත් තියනවනේ. ලෙඩ බෝ වුණාට පස්සේ අපිට බෙහෙත් කරන්න පුළුවන්. එතකොට ප්‍රශ්නයක් නැහැ නේ අපිට ඉතින් මෙච්චර බෙහෙත් තියෙනවනේ මෙච්චර වෙද්දු ඉන්නවනේ ලෙඩ හැදුනහම මොකද එහෙම කියලා ඉතින් ලෙඩ බෝ වෙන්න ඕන ඒක අඥානකම. ඒක මෝඩකම. ඒ නිසා හැදිච්ච ලෙඩේදී අපි ඉවසීමෙන් ඒක විසඳ ගන්නට ප්‍රතිකාර කරලා මේ අපි ඒක ලෙහා ගන්නට ඕන. හැබැයි ලෙඩක් හැදෙන්න යනවනම් ඒකට පසුබිම හැදෙනවනම් ඒක වළක්ව ගන්නට ඕන. ඒකයි බුද්ධිමත් ක්‍රියාව. ඉතින් අන්න ඒ සඳහා තමයි අපිට මේ සංස්කෘතියක් සදාචාරයක් අපි සමාජගත කරන්නේ. ඒවෙන් තමයි අර ගැටලු निराකරණය කරන්නේ. ඒවා වළක්වන්නේ. ඉතින් ඒ එකක්වත් ගැන සිහිබුද්ධියක් නැතුව, ਵਿਚාරයක් නැතුව, හේතුඵල වශයෙන් දැක්මක් නැතිව තමන් තමයි විසරදේව සියල්ල දන්නේ කියලා මේ මොනවද මේ හාමුදුරු කරන්නේ මේ ඔය බුදු පිළිම බදා ගන්නද පන්සල් බදා ගන්නද මේ ඉඩ කඩන් අල්ල ගන්නද මේ සියල්ල අතහරින්නට නේද ආවේ එතකොට දැන් සියල්ල අතහැරලා චතුරාර්ය සත්‍යයට ලක්ෂණ ඒ ටික පුහුණු කළාම එච්චරයි ඒක තමයි නිවන් දකින්නට අවශ්‍ය හැබැයි නිවන් දැකීම භික්ෂුවකගේ කාර්යභාරය Taman විමුක්තිය සඳහා ගුණධම් පුහුණු කිරීම වගේම අන් අයට ගුණධම් පුහුණු කරන්නට පසුබිම සැකසීම. ඉතින් බුදුහාමුදුරුව සර්වඥ වුණා නම් බුදු වුණා නම් සියල්ල බෝධිය ළඟදී අතහැරියා නම් මොකටදර නිගණ්ඨාරාමේ ජේතවනාරාමේ ළඟ හදන්න යනකොට ඒක නවත්තන්න කිව්වේ. සියල්ල අත්හල බුදුරජාණන් වහන්සේ. මොකටද ඒකට දූතයෝ යව්වේ මේක නවත්තන්න කියන්නේ? ඒ සියල්ල අල්ලගත්තු නිසාද? බුදුහාමරගේ ਸਰවඥතා ඥානේ අඩුවක් සිද්ධ වුණාද? උන්වහන්සේ බොමුලද සියල්ල අතහැරලා පස්සේ මේවා එකතු කළාද? ඉතින් ඒ නිසා අපි මේකෙන් අදහස් කරන්නේ සියලු භික්ෂුන් වහන්සේලා බුදුහාමුදුරුවෝ වගේ වැඩ කරනවා ਸਰවඥ භාවයෙන් වැඩ කරනවා නිකලෙස් මනසින් වැඩ කරනවා කියලා අපි කියන්නේ නෑ ප්‍රතජන භික්ෂුවක් අතින් ඇලීම් ගැටීම් හැල හැප්පිලි නොඑක් දුර්වලකම් ඇති වෙන්න පුළුවන් ඒව හොඳයි කියලා අපි කොතනකවත් අනුමත නොකළ යුතුයි ඒවා අපි අඩු කරගන්නට ඕන. ඒවා අපි සකස් කරගන්නට ඕන. හැබැයි ගැටුම් ඇති වෙන්නට තියෙන අවකාශය අපි වළක්වන්නට ඕන. ගැටුම් ඇති වෙන තැනදී අපි ඉවසීමෙන් ක්‍රියා කරන්නට ඕන. ඒක තමයි අර බුදුරජාණන් වහන්සේ හන්නේ ජේතවනාරාමේ කඩලා බිඳලා මේක ගලවලා දාලා ගියොත් මොකද්ද කරන්නේ? එහෙම ගැටලුවක් මතුනොත් එතනදී ඉවසීමෙන් කටයුතු කරන්නට තරම් ඉවසීම දරා ගැනීම උපේක්ෂාව පුහුණු කරන්නත් ඕන. හැබැයි එතනට පසුබිම හැදෙනකොට ඥාන සම්පන්නව ඒක වලක්වා ගන්නට තරම් ධෛර්ය, වීර්ය, දුරදක්නා නුවණ, හේතුඵල හසුරුවා ගැනීමේ උපාය මාර්ගය, ඊළඟට උපාය කෞශල්‍ය, ඊළඟට ප්‍රයෝග සම්පත්තිය ඒවා පාවිච්චි කරන්නට ඕන. නිකන් මේ ඕන දෙයක් වෙද්දෙන් මම ඉවසනවා කියලා ඒක ඥාන සම්ප්‍රයුක්ත බව නෙමෙයි. ඕන දෙයක් වෙද්දෙන් මම උපේක්ෂා සහගත ඒක ඥාන සම්ප්‍රයුක්ත බව නෙමෙයි. බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ සිටියදීම ශාක්‍ය කුලය විනාශ කරන්නට විදූඩබ කුමාරයා ගියා. ඒ ගිය අවස්ථාවේ බුදුරජාණන් වහන්සේ පළවෙනි අවස්ථාවේ ගිහින් ඒක වැළැක්වුවා. වැළැක්වේ බුදුරජාණන් වහන්සේ අර ශාක්‍ය ජනපදයේ ආසන්නේ කොළ නැති කොළ හැලුණු ගහක් යට වාඩි වෙලා ඉන්නවා. විදුඩුබ කුමාරයා ගිහින් අහනවා ස්වාමීනි මෙච්චර මේ කොළ පිරුණු හොඳට හෙවණ තියෙන ගස් තියද ඔබ වහන්සේ මේ කොළ නැති ගහක් යට වාඩි වෙලා ඉන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ මොකද්ද කියන්නේ මේ ශාක්‍යයන්ගෙන් හමායන මේ ශාක්‍ය දේශයෙන් හමායන සුළඟ පවා මට සුවදායක. ඒකයි මම මේ මේ මේ ශාක්‍යයන්ගේ භූමියේ මේ ගහ යට හිටියේ ඒකේ කොළ නැති වුණාට ඒ පැත්තෙන් යන හුළඟ සනීපයි. එතකොට මොකද්ද මේකෙන් කියන්නේ මේ සියලු කෙලෙස් නැසූ තථාගතයන් වහන්සේට තමන්ගේ ඥාතීන් ගැන ක්ලේශයක් උපන්නා කියන එකද? ඒක තමයි උපාය මාර්ගය. අර පුද්ගලයාගේ මනස වෙනස් කරන්නට. එතකොට විදුඩුම කුමාරයා හඳුනා ගන්න තථාගතයන් වහන්සේ මේ පැමිණලා තියෙන ශාක්‍යයන් රකින්න. නම් උන්වහන්සේ අතික්‍රමණය කළා මං ක්‍රියාත්මක වෙන එක සුදුසු නැහැ කියලා පසුබලන ඉක්ම ගියා. පළවෙනි වතාවේ වැළකුණා. දෙවෙනි වතාවෙත් නික්ම ගියා. දෙවෙනි වතාවෙත් බුදුහාමුදුරුවෝ වැළක්වුවා. තුන්වෙනි වතාවේ නික්ම ගියා. තුන්වෙනි වතාවෙත් වැළක්වුවා. හැබැයි හතරවෙනි වතාවේ බුදුහාමුදුරුවෝ දකිනවා දැන් වළක්වන්න බෑ. හේතු කාරණා ගොනු වෙලා ඉවරයි. උන්වහන්සේ නිහඬ එතකොට දැන් හතරවෙනි අවස්ථාවේ බුදුරජාණන් වහන්සේ නිහඬ වෙන්නේ උපේක්ඛා සහගතව. එතකොට උපේක්ඛා සහගතව කියලා ඔන්න ඔහෙ මරාගත්තුනේ. විරුඩබ කුමාරයා දැන් ඉතින් මෙච්චර වලක්වන්න ගියා වලක්වන්න බැන්න ඔන්න ඔහෙ ඕන කර්මයක් කරගත්තුනේ. එහෙම නෙමෙයි. දැන් අර මිනිස්සු වළක්වන්න මම පුළුවන් උපරිම උත්සාහ කළා ඔන්න ඔහෙන් මැරිලා ගියද ඉතින් මට කරන්න දෙයක් නැහැ. එහෙම නෙමෙයි. එතකොට එතනදී නිහඬව හිටියනම් ඇයි කලින් වළක්වන්නට ගියේ? ඒ කලින් වළක්වන්නට ගියේ කරුණාවේ මෛත්‍රියේ. ඉතින් පස්සේ කරුණාව මෛත්‍රිය තිබුණ නැද්ද? කරුණා මෛත්‍රිය අදාළ වෙන්නේ කරුණා මෛත්‍රිය ඵලදායකව යොදවන්න පුළුවන් තැනදී. ඖෂධය ඵලදායකව යොදවන්න පුළුවන් තැනදී ඖෂධය භාවිත කළ යුතුයි. ඒකෙන් වැඩක් නැත්නම් එතනින් එහාටත් බෙහෙත් පොවන්න හදනවා නම් ඒක මෝඩකම. ඒ නිසා බුදුරජාණන් වහන්සේට මේ තමන් කරුණාව පුහුණු කරන්න කියලා අනිත් අයට කරුණාව පතුරවන්න දෙයක් නැහැ නේ. තමන්ගේ මෛත්‍රිය පුහුණු කරන්න කියලා බුදුහාමුදුරන්ට මෛත්‍රිය පතුරවන්න දෙයක් නැහැ. අපට නම් අනිත් කෙනාට ඒක ප්‍රයෝජනයක් වුණත් නැතත් මගේ මනසේ කරුණා මෛත්‍රිය ඇති කරගන්නවත් මම පැත්ත කරලා පුහුණු කිරීම වටිනවා. ඒක ලෝකෙට ඵලදායක වෙනවද නැද්ද කියන එක අපිට තීරණය කරන්න පුළුවන් වුණත් බැරි වුණත් මගේ මනසේ කරුණා මෛත්‍රිය මම ප්‍රගුණ කරගන්න ඕන ඒ සඳහා මම පුහුණු කරන්න බුදුහාමුදුරන්ට එහෙම අවශ්‍යතාවයක් නැහැ උන්වහන්සේ ඒ පුහුණු කරන ලද කරුණා මෛත්‍රිය යොදවන්නේ අවශ්‍යතාවය මත. ඒතර කරුණාව භාවිත කරලා ක්‍රියාත්මක විය යුත්තන කරුණාවෙන් ක්‍රියාත්මක වුණා. මොකද මේ නාම රූප ධර්මයන් ක්‍රියාත්මක වෙන්නේ ඒ අපේ චේතනාවත් එක්කලානේ එතකොට මේ කරුණාව මුසු වෙච්ච චේතනාවේ මෙයාගේ ජීවිත රකින්නට ඕන. ඒ විපත වළක්වන්නට ඕන. එතකොට විදුඩබ කුමාරයා මහා අකුසලයක් කරගන්න එක පැත්තකින් අරගොල්ලෝ ජීවිතය විනාශ වෙනවා. එතකොට මාර්ගඵල ලබන්න තව පුළුවන් හැකියාව. මොකද ඥාති වෙලා උපදී ඥාතීන්ට ඇද්ද නෙමෙයි. නෑයන්ට ඇද්ද නෙමෙයි. ඒගොල්ලෝ නෑයෝ හැටියට ළඟින්ම ඉපදුනේ මොකක් නිසාද? ඒ සසර ගමනේ අනිත් අයට වඩා යම් විශේෂ කුසල් විශේෂ ප්‍රාර්ථනා තිබිච්ච නිසා. එහෙනම් ඥාතීන් කියන අයගේ යම්කිසි විශේෂයක් තියෙනවා. ඒ තියෙන්නේ නෑදෑයෝ වීම නෙමෙයි. ඒ නෑදෑයෝ වෙන තැනට ආපු ගමනේ සාධක. එහෙනම් බුදුහාමුදුරෝ ඥාතීන්ට ඇද්ද නෙමෙයි සුදුසුකමට අවස්ථාව සලස්සලා දුන්නේ. එතකොට ඒ අය අනිත් අයට වඩා සුදුසුකම් ටිකක් සපුරලා තිබුණා. එතකොට අනිත් කාන්තාවන්ට වඩා යසෝදරා විශේෂ වුණා. ඇයි ඒ? එතකොට යසෝදරාව පංච භූතයන්ගෙන් නෙමෙයිද හැදුනේ? යසෝදරාව තුල තියෙන්නේ මේ මේ දෙතිස් කුණපයන් නෙමෙයිද? ඒතර යසෝදරාව තුල තියෙන්නේ මේ පරමාර්ථ ධර්ම 82කින් නිර්වාණය පැත්ත ඒක ලෝකෝත්තර. ඒතර ඉතුරු මේ නාම රූප ධර්ම 81 නෙමෙයිද යසෝදරාව තුල තියෙන්නේ? අනිත් කාන්තාවන් තුල තියෙන්නේ ඒ 81 නෙමෙයිද? ඒතර මොකද්ද යසෝදරාවගේ විශේෂත්වය? විශේෂත්වය තමයි පරමාර්ථ වශයෙන් එකක් වුණාට ඇය ආපු ගමන් මගේ හේතුඵල ගැළපීම. එතකොට මේ ගැළපීම තුල අන් සියලු කාන්තාවන්ට වඩා එය විශේෂයි. මහා මායා සුද්ධෝදන රජු අනිත් සියලු මව්පිය වරුන්ට වඩා විශේෂයි. ඇයි විශේෂ වෙන්නේ? Tamange නිසා නෙමෙයි. මාව උපද්දවපු නිසා නෙමෙයි. එතනට එන්නට ඒ ಗುಣධම් පූර්ණේ කරගෙන ආපු රටාව. එතකොට එතන ගුණයෙන් වැඩි එතන සාධක වැඩි එතන ගැන අවධානය යොමු කිරීම පක්ෂග්‍රාහී බවක් නෙමෙයි. ඒක අපරාධයක් නෙමෙයි. ତොර යම් කෙනෙක් ශාසනය වෙනුවෙන් කැප වෙනවනම් ඒතනත්තා රැක ගන්නවා කියන එක මේ තමන් එකමට අදිනවා කියන එක නෙමෙයි. ශාසනය රකින්නට ඒතනත්තාගෙන් ඒතනත්තියගෙන් ඒ භික්ෂුවගෙන් ඒ දායකයාගෙන් යම්කිසි වැඩි දායකත්වයක් ලැබෙනවනම් ඒ ඒ සාධකය රකින්නට ඕන ශාසනයේ පැවැත්ම සඳහා එතකොට ඒක මේ පිල් බෙදා ගැනීමක් හෝ පැත්තට අදිනවා ජාතියට අදිනවා රටට අදිනවා තමන්ගේකමට අදිනවා තමන්ගේ අය රැක ගන්න හදන. එතකොට අනිත් අය වැඩක් නැද්ද? එහෙම කතාවක් නෙමෙයි. දැන් අපි පසුගිය සතියකත් කතා කළානේ අපේ ඉන්දික මහත්මයා හොඳ ප්‍රශ්නයක් මතු කළානේ. අන්‍ය ශාසනවල ප්‍රථම ශ්‍රමණයත්, ဒုတိ ය ශ්‍රමණයත්, තෘතිය ශ්‍රමණයත්, චතුර්ථ ශ්‍රමණයත්, පළමු, දෙවන, තෙවන, සිව්වැනි කියන මේ ශ්‍රමණයෝ හතර දෙනාම ඉන්නේ මේ මේ බුද්ධ ශාසනය පවණයි අනෙකුත් ශාසනවල නැත කියලා බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරන පිරිනිවන් මංචකයේ අවසාන වතාවට පැවිද්ද ඉල්ලගෙන ආපු සුබද්ද පරිබ්‍රාජකයාට. එතකොට දැන් මේ ප්‍රකාශනය බැලුවෙන් පස්සේ අනිත් එකක්වත් වැඩක් මගේ එක තමයි ශ්‍රේෂ්ඨ කියනවා වගේ කතාවක් නේ බැලු බැලමට පේන්නේ. එතකොට ඇත්තටම ඒ කතාවද ඒ කියන්නේ. සර්වඥ නොවන කෙනෙක් ඒක කිව්වා නම් එහෙම කතාවක් තමයි කියලා තියෙන්නේ. හැබැයි සර්වඥන් වහන්සේ ඒක දේශනා කරන්නේ සමස්තය සංකලනය කරලා දැකලා ඒ සියල්ල විමසලා බැලුවෙන් පස්සේ මේ විශේෂත්වය අන් කිසි තැනක නැහැ. නිසා සර්වඥතා ඥාණයෙන් දැකලා එහෙම ප්‍රකාශනයක් කරනකොට ඒක ධම්මං බික්කවේ සමනුපස්සාමි. මහණෙනි මේ එකම ධර්මයයි මම දකින්නේ අන් කිසි තැනක මෙබඳු ධර්මයක් මම දකින්නේ නැහැ. ඒතර එහෙම ප්‍රකාශ කරන්න පුළුවන් සර්වඥන් වහන්සේ නමක්. ඉතින් අපි මේ මට්ටමට සර්වඥ වෙලා නැහැ. නමුත් අපට හඳුනා ගන්නට පුළුවන් ප්‍රමාණයෙන් සාධකවල මේ සාධකේ රැකුණොත් ශාසනය රැකෙනවා. මේ සාධකේ රැකුණොත් ಗುಣධම් රැකෙනවා. මේ සාධකේ රැකුණොත් සදාචාරය රැකෙනවා. ඒ සදාචාරයේ ಗುಣධම් රැකුණොත් මිනිස්සුන්ගේ මනුෂ්‍යකම් රැකෙනවා. මනුෂ්‍යකම් රැකුණොත් කරුණා මෛත්‍රිය රැකෙනවා. ඒවා රැකුණොත් ප්‍රඥාව වැඩෙනවා. ප්‍රඥාව වැඩුණොත් යථාර්ථය අවබෝධ වෙනවා. යථාර්ථය අවබෝධ වුණොත් සත්‍යෝ දුකින් මිදෙනවා. මේක අනුපූර්වගාමී ප්‍රතිපදාව. ඒක පටන් ගන්නෙ ප්‍රඥාවෙන් නෙවෙයි සද්ධාවෙන් පටන් ගන්න. ඉතින් ඒ නිසා අපට සිද්ධ වෙනවා ඒ මූලික තන ආරක්ෂා කරගන්න. ඒක තමන්ගේ කමට ඇදීමක් හෝ එහෙම නැත්නම් අනිත් අය නොසලකා හැරීමක් කියන මට්ටමින් යනවා නම් ඒක සුදුසු නෑ. හැබැයි සාධක හඳුනාගෙන සංස්කෘතිය රැක ගන්න ඕන, ජාතිය රැක ගන්න ඕන, රට රැක ගන්න ඕන, ශාසනය රැක ගන්න ඕන කියලා යම් කිසි කෙනෙක් හේතුඵල දැක්මෙන් සිතලා ක්‍රියාත්මක වෙනවා නම් ඒක අවශ්‍යයි. හැබැයි රට වෙනුවෙන්, ජාතිය වෙනුවෙන්, ශාසනය වෙනුවෙන්වත් අපි කුපිත වෙලා ගැටිලා ක්‍රියාත්මක වීම අයෝග්‍යයි. ඒක සුදුසු නැහැ. හැබැයි ඒකෙන් අදහස් කරන්නේ ඒ ගහලා යනකම්, මරලා යනකම්, බැනලා යනකම් සියල්ල විනාශ කරලා යනකම් සියල්ල නැති මංගස්ථාන කරලා යනකම් සියලු දෙනා නිහඬව උපේක්ෂා සහගත වෙන්න ඕන කියන එක නෙමෙයි. ඒ නිසා උපේක්ඛාව හැම විටම ප්‍රඥා මූලිකයි. කරුණාව යොදවලා කරන්න පුළුවන් දේ කරුණාවෙන් කරනවා, මෙත්තාව යොදවලා කරන්න පුළුවන් දේ මෙත්තාවෙන් කරනවා. කරුණාව මෙත්තාව පාවිච්චි කළා කියලා කිසිවක් කළ නොහැකි තැන උපේක්ඛාව භාවිතා කරනවා. එතකොට විඩුඩබ කුමාරයා පළවෙනි වතාව, දෙවෙනි වතාව, තුන්වෙනි වතාව ශාක්‍ය ජනපදය විනාශ කරන්න යනකොට කරුණාවෙන් ක්‍රියාත්මක වුණා. හැබැයි හතරවෙනි අවස්ථාවේ උන්වහන්සේ දකිනවා මෙතෙන්දී කරුණාවෙන් ක්‍රියාත්මක වෙන්නට ඉඩකඩක් නැහැ. දැන් මේ පුද්ගලයා අනිවාර්යෙන් දැන් වෛරය, ක්‍රෝධය වර්ධනය කරගෙන මේක කවුරු ආවත් කරන මට්ටම දැන් ඔහුගේ මනස ප්‍රබල වෙලා අරගොල්ලන්ටත් කර්මයේ විපාක දෙන මට්ටමටම දැන් ඒ කර්මය උත්සන්න වෙනවා. එතකොට එහෙම දකින්නකොට නිහඬ වෙනව ඇරෙන්නට වෙන කරන්න දෙයක් නැහැ. එතකොට මේ නිහඬ වෙන්නේ ඕන එකක් වෙද්දෙන් කියලා නෙමේ කරුණා මෛත්‍රිය නැතුව නෙමේ මෙත්තාව අවශ්‍ය තැන මෙත්තාව කරුණාව ඕන තැන කරුණාව මුදිතාව ඕන තැන මුදිතාව උපේක්ඛාව අවශ්‍ය තැන උපේක්ඛාව. එතකොට අවශ්‍ය තැන උපේක්ඛාව පැවැත්වීම. Tamanට පැමිණෙන දුක් පීඩාවලදී උපේක්ඛාව පවත්වන්නට ඕන. හැම විටම නෙමෙයි වීරෙන් දේවල් වෙනස් කරගන්න විරියේන දුක්ඛං අච්ඡේති දුක දුරු කරගන්න වීරය කරනවා ඉතින් වීරය කරන්නේ මං මට ඉවසීම තියෙනවා මට උපේක්ෂාව තියෙනවා ඒ නිසා මම මුකුත් වීරය කරන්නේ ඔය වෙන ඕන දෙයක් වෙද්දී මං ඒවා දරා ගන්න පුරුදු වෙනවා එහෙම කියනවා ඒක බුදුදහම නෙමෙයි එතන තියෙන තනි ක්‍රම මෝඩකම මොට්ටකම අඥානකම නොදන්නාකම අගතිගාමී බව අන්තවාදී බව එතන තියෙනවා එහෙම දහමක් නෙමේ තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ. එතකොට අපිට වළක්වා ගන්නට පුළුවන් දේ වළක්වා ගන්න වීරෙන් ක්‍රියාත්මක වීරෙන් තමයි දුක අතික්‍රමණය කරන්නේ. විරියන දුක්ඛං අච්ඡේති. හැබැයි ඒ දුක තමන් වෙත පැමිණෙනවා නම් ඒක දැන් වළක්වන්න බැරි මට්ටමට ඇවිදින්නා එතෙන්දි වික්ෂිප්ත වෙලා වැඩක් නැහැ එතෙන්දි කලබල වෙලා වැඩක් නැහැ එතෙන්දි තමයි ඉවසීම උපේක්ඛාව අපි පවත්ව ගන්නවා ඒ නිසා අපේ මනස තුල මේ උපේක්ඛා බ්‍රහ්ම විහාරයත් උපේක්ඛා පාරමිතාවත් කියන දෙකම පුහුණු කරන්නට ගිය තරදී වංචක ධර්ම වලට හසු වෙන්න තියෙන ඉඩ කඩ ගොඩාක් වැඩි. උපේක්ඛා බ්‍රහ්ම විහාර උපේක්ඛා බ්‍රහ්ම විහාරය කියලා හිතාගෙන රටට, ජාතියට, ශාසනයට, තමන්ගේ වර්ගයාට සිද්ධ වෙන ඕන විනාශයක් ඕවා ඉතින් ලෝක ධර්මතානේ කියලා ඉන්නවනම් වලක්වා ගන්නට වෑයමක් නැතිනම් කරුණා මෛත්‍රියක් උපදින්නේ නැතිනම් ඒ කරුණා මෛත්‍රියෙන් තොර වූ තැන ඇති වෙන උපේක්ඛාව සැබෑ උපේක්ඛා බ්‍රහ්ම විහාරයෙන් නොවේ. උපේක්ඛා බ්‍රහ්ම විහාරයේ කරුණාව, මෛත්‍රිය, මුදිතාවෙනොත් ඔබ්බට ගිය ධර්මයක්. මොකක්වත් කරගන්න බැරි නිසා, අලසකම නිසා මධ්‍යස්ත වෙනව නෙමෙයි. නිවටකම නිසා මධ්‍යස්ත වෙනව නෙමෙයි. කරුණාවෙන් කළ යුත්ත කරුණාවෙන් කරන්න ඕන මෙත්තාවෙන් කළ යුත්ත මෙත්තාවෙන් කරන්න ඕන මුදිතාවෙන් කළ යුත්ත මුදිතාවෙන් කරන්න ඕන උපේක්ඛාව පවත්වා ගත යුතු උපේක්ඛාව පවත්වාගෙන මධ්‍යස්ත වෙන්න. ඒ නිසා මෙත්තා කරුණා මුදිතා පුහුණු නොකළ කෙනෙකුට උපේක්ඛාව පුහුණු කරනවා කියන එක තරම් ප්‍රායෝගික උසස් ගුණයක් හැටියට වැඩේ කියලා හිතන්නට බෑ. ඒ තනත්තා තුල වංචක ධර්මයක් හැටියට වැඩෙන්න තියෙන ඉඩකඩ වැඩි. අලස බව, උදාසීන බව නොසලකා හැරීම, ගණන් නොගැනීම, ආත්ම තෘෂ්ණාව, ඊබඳු දුර්වලකම් වලට නතු වෙන්නට තියෙන ඉඩකඩ වැඩි. ඊළඟට තමන් පිළිබඳව උපේකා පාරමිතා තමන්ට පැමිණෙන සැප දුක්වලදී හොඳ නරකවලදී. ඒතර ඒවැදී වලක්විය යුක්ත වලක්විය හැකිතන වලක්ව ගන්නට නිකන් අහක තියෙන ඒවා එන් අපි ගුටි කන්නට ඕනේ තියෙන සියලු කර්ම අපි කරපින්නගෙන විඳින්නට ඕනේ ඉතින් එහෙම අපි සියලු තන්නේ උපේක්ෂාවෙන් සිටිය යුතු නම් දැන් බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමේ වැඩ ඉන්නකොට අර පරිබ්‍රාජිකාව ඝාතනය කරලා මල් ගොඩාස්සේ ගහලා තිබිලා අහු වුණාට පස්සේ සියලු දෙනා දානේ පවා නොදී දොස් කියන්නට චෝදනා කරන්න පටන්. එතෙන්දී ආනන්ද හාමුදුරුවෝ අහනවා ස්වාමීනි අපි වෙන නගරයකට යමු. බුදුහාමෝ ඒක ප්‍රතික්ෂේප කරන වෙන තැනකට ගියා කියලා ප්‍රශ්නේ විසඳන්න බෑ. මෙතන ඉන්න ඕනේ. එතකොට ඉන්න ඕන කියන එකෙන් අදහස් කරන්නේ ගහපුදෙන් මරපුදෙන් කියන එක නෑ. එහෙම නොවෙන්නට බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට ගාතාවක් උගන්වනවා. ඒ ගාතාවෙන් කියවෙන්නේ විචාරපූර්වකව කටයුතු කරන තැනැත්තාට සත්‍ය වටහා ගන්නට පුළුවන්. එතකොට සැබෑවට මනස පුහුණු කරපු ආරයන් වහන්සේලා එහිදී සැලෙන්නේ නැහැ. අතන මේ වගේ කරුණු එකතු කරලා ගාතාවක් ගොනු කරලා දුන්නා. අර බනිනකොට මේක කියන්න. නිකම්ම ඉවසගෙන ඉන්න කිව්වේ නෑ. නිකම්ම උපේක්ෂාවෙන් ඉන්න කිව්වේ නෑ. අර මිනිස්සුන්ට සත්‍ය වටහා ගන්න යම් ඉඟි දෙන්න. Taman එහෙම කළේ නෑ කියලා කිව්වට දැන් අහන මට්ටමක නෑ. එතනින් එහාට රළු මට්ටමට සමාජය දැන් පරිවර්තනය වෙලා දැන් මේක මිනිසුන්ට ටිකක් හිතන්න කාලයක් ඉඩ දෙන්න ඕනේ. හැබැයි නිකම්ම ඒගොල්ලන්ට කැමති කැමති දේවල් හිතාගෙන ගිනි තියාගන්නට නෙමෙයි. ඒකට අපි සම්පාදනය කරන්නට ඕන. නිවැරදි දේ මතු කරගන්නට පුළුවන් යම් යම් සංඥා ඉඟි. එතකොට මේ භික්ෂුන් වහන්සේලා ප්‍රකාශ කරන ගාථාව ඇහෙනකොට අනිත් අය ටිකක් හිතන්න පටන් ගන්නවා. කල්පනා කරන්න පටන් මොකද්ද මේ කියන්නේ? මොකද්ද මේකේ අර්ථය? එතකොට ඒගොල්ලෝ විමසන්න පටන් ගන්නවා, හොයන්න පටන් ගන්නවා. එතකොට තමයි සතියක් යද්දී මේ ප්‍රශ්නේ निराකරණය වෙන්නේ. එතකොට මේක බුද්ධානුභාවයෙන් විසඳෙයි, ධර්මානුභාවයෙන් විසඳෙයි, සංඝානුභාවයෙන් විසඳෙයි, සක්‍රයවිල්ලා විසඳලා දෙයි, බ්‍රහ්මයවිල්ලා විසඳලා දෙයි. සක්‍රය පොරොන්දු වෙලා තියෙනවනේ ශාසනය රකින්න. ඒ නිසා මේක දැන් ඇවිල්ලා රැකලා එහෙම බලාගෙන හිටියේ නෑ. විරියේන දුක්ඛං අච්චේති. වීරේ ඒ දුක් දුරු කරගන්නට ක්‍රියාත්මක කරුණා. ස්ථානෝචිතව ප්‍රඥාවෙන් ප්‍රයෝග සම්පත්තිය ක්‍රියාත්මක කළා. සිතුවිලි වචන ක්‍රියා හසුරුව ගත්තා. පරිසරය හසුරුව ගත්තා. අවශ්‍ය විදිහට ගැටලුව සමනය වෙන්නට. අකුසල කර්ම විපාකයක් තිබුණා නම් ඒක යටපත් වෙන්නේ. හැබැයි ඒ කරුණ ඍජුව මතුවෙනකොට එතනදී ඒකට සැලෙන්නේ නැතුව ඉවසීමෙන් උපේක්ෂාවෙන් ඉන්නට මනස පුහුණු කරන්නත් ඕන. ගැටලුව निराකරණය කරගන්නට වීරෙන් ප්‍රඥාවෙන් ක්‍රියාත්මක වෙන්නටත් ඕන. ඉතින් ඒ නිසා මේ తත්‍රමජ්ජත්තතා කියලා කියන්නේ අපේ චිත්තචෛතසික ධර්මයන්ගේ සමතාවය ඇති කරන මූලික ගුණය. එතකොට ඒ ගුණය සෝබන සාධාරණ චෛතසිකයක්. ඒ කියන්නේ සෑම කුසල්සිතක මේ ගුණය තියෙනවා. නමුත් ඒකෙන් අදහස් කරන්නේ ඒ අපේ අපට කුසල් සිත් ඇති වෙනකොට හැම මොහොතකම අපි උපේක්ෂාවෙන් ඉන්නවා කියන එක නෙමෙයි එහි මූලික ගුණයයි තියෙන ඒ ගුණය වර්ධනය කළොත් තමයි ඒක උපේක්ඛා බ්‍රහ්ම විහාරයක් හැටියට උපේක්ඛා පාරමිතාවක් හැටියට දියුණු කරන්න පුළුවන් ඒක දියුණු කරද්දී ප්‍රඥාව අත් අතිශයින්ම අවශ්‍යයි ඒ සඳහා. ප්‍රඥාව නොතිබුණොත් හැම විටම වරදින්නට පුළුවන්, පැටලෙන්නට පුළුවන්, වංචක ධර්ම වලට හසු වෙන්නට පුළුවන්. අනෙක් ගුණාංගත් එහෙම තමයි. විශේෂයෙන් උපේක්ෂාව ඒ විදිහට පැටලෙන්නට පුළුවන් ධර්මයක්. ඒකේ තරම සූක්ෂම. ඒ වගේම පරිත්‍යාගය, කරුණාව, මෛත්‍රිය, ඒ වගේම ඉවසීම, මෙත්තාව මේ ආදී ගුණාංගත් විශේෂයෙන් අවශ්‍යයි මේ උපේක්ඛාව දියුණු කරගන්නට අර ගුණාංග ප්‍රගුණ නොකරපු කෙනෙකුට උපේක්ඛාව කියන තැන નિවරදිව පිහිටන්නට පහසු නැහැ. ඒ නිසා අපි తත්‍රම දැන් අභිධර්ම කතාවේදී අපි උපේක්ඛාව හැටියට తත්‍රමඤ්ඤතතාව ගැන තමයි කතා කරන්නේ. නමුත් අපිට නිර්වාණගාමිනී මාර්ගයේහි අපි කතා කරන උපේක්ඛා බ්‍රහ්ම විහාරය සහ උපේක්ඛා පාරමිතාව කියන එක ඊට වඩා ගොඩාක් පුළුල් සංකීර්ණ මනෝභාවයක් ඒක තවත් බොහෝ ගුණාංග වලින් පරිපූර්ණ වෙච්ච සංකලණය වෙච්ච තම ශක්තිමත් මනෝභාවයක් එහි අවශේෂ ಗುಣ වගේම ප්‍රඥාව ප්‍රධාන වශයෙන් තිබිය යුතුයි යම් තැනක ප්‍රඥාව නැතිනම් මෙත්තා කරුණා ආදියෙන් මොහු වෙලා නැතිනම් ඒ තනත්තාගේ උපේක්ඛාව බොහෝ කොට නිවට බවක් නියාලු බවක් නොසලකා හැරීමක් අඥාන බවක් උදාසීන බවක් කියන නිබඳු වංචක ධර්මයක් විය හැකි ඒබඳු තැන්වලදී ඇති වෙන උපේක්ඛාව වගේ Tamanට දැනුණාට. ඉතින් ඒ නිසා මේවා ගැන හුඟක් අවදියෙන් යුක්තව අපි මේ ධර්මතා හඳුනාගෙන පුහුණු කිරීම අවශ්‍ය වෙනවා. හොඳයි එහෙමනම් ඒ පිළිබඳව පැහැදිලි කිරීම ප්‍රමාණවත් කියලා හිතනවා. අපි ඊළඟ සතියේ ඊළඟ චෛතසික ධර්ම දෙක පිළිබඳව කතා කරනවා කාය පස්සද්ධිය සහ චිත්ත පස්සද්ධිය. එමනම් අද දවසට අපි දේශනාව මෙපමණකින් නිම කරලා අපි ධර්ම සාකච්ඡාව ආරම්භ කරමු.